ඒ ඒ චෛතසික ධර්මයන් හේතු වෙලා උපදින සිත තමයි හැම දෙයක්ම තීරණය කරන්නේ අපේ ජීවිතේ. ඉතින් ඒකෙන්ද ඒ සිත නිවැරදි වුණොත් ඔක්කොම නිවැරදි වෙනවා. අපි සිත නිවැරදි කරගන්න වැඩපිළිවෙල ආරම්භ කළ යුතු තියෙනවා. සසර හැමදාම බොහෝ දීර්ඝ සංසාර ගමනක් මේ විදිහට එන්නේ අපේ හිත ගන්න අරමුණ හින්දා. අපේ නොයේකුත් නොයේකුත් ආකාරයේ අරමුණු ඇති කරන සිත් ඉතින් මොකවත් නෙවෙයි. මෙච්චර කාලයක් අපේ සිත ඇලීම් සහ ගැටීම් එක්ක අරමුණු කරලා තියෙන්නේ පහයි. මොනවාද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහෙන් සැදුණලත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන හය. එතකොට මේ හය තුල තියෙන්නේ පහක වැඩ පිළිවෙලා. ඉතින් මේවා තමයි අරමුණු කරන්නේ, මේවා තමයි පාදානය කරගෙන තියෙන්නේ. සත්තු වෙලා මේ තිරිසන් සත්තු වෙලා പ്രേතය භූතය වෙලා දෙවියෝ වෙලා බ්‍රහ්මය වෙලා ආය මිනිස්සු වෙලා දුක් සහිත මිනිස්සු වෙලා අම්මලා වෙලා තාත්තලා වෙලා එක එක එක එක භූමිකාවල් වල ඉඳගෙන රංගනයේ ඉදලා තියෙන්නේ වෙන මොනවත් නෙවෙයි මේ පංච පාදානස්කන්ධය පිළිබඳව තියෙන සතුටු වීම, ඇලීම, ග්‍රහණය කිරීම. ඒවා කෙරෙහි සතුටු වෙනවා ඇලෙනවා ග්‍රහණය කරනවා සතුටු වෙනවා ඇලෙනවා ග්‍රහණය කරනවා නේද සතුටු වෙන එක උත්පත්තිම ආපු ස්වභාවයක් මව කිරි ටික කටේ වදිනකොට ඇවිල්ලා මෙහි ඇවිල්ලා ඒකට කොච්චර ග්‍රහණය වුණාද කියලා කියනවා නම් කිරි ටික අයින් කරනකොට බලු පැටියෙක් පවා මේ කිරි බොන තැනින් ඇදලා ගන්න හරි අමාරුයි කල්ලන් ඉන්නේ තදින් අල්ලන් ඉන්නේ බඩ තිත්තය වගේ පිරුණත් අතාරින්නේ නැහැ ඒ කියන්නේ සැප වේදනාවේහි සතුට වෙන ස්වභාවය, වේදනාවේහි සතුට වෙන ස්වභාවය. ස්වභාවය තියෙන හිඳයි ඒක වෙන්නේ. එතනින් පටන් ගත්ත පටන් ගැනීම ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, ශරීරයට පහස ලැබෙනකොට ඒව ඒ ඒ වස්තුන් කෙරෙහි ඇලිලා ඒවා ග්‍රහණය කරගන්නවා අන්තිමට ඉස්සෙල්ලාම නම් මේ පරමාර්ථ ධර්මයන් තමයි අල්ලගත්තේ. ඒ කියන්නේ වේදනාව විතරයි අල්ලගත්තේ. පස්සේ මේ වේදනාව ලබා දුන්න අම්මා වල්ලා ගන්නවා. මේ සිත ඊට පස්සේ තාත්තම අල්ල ගන්නවා වේදනාව ලැබෙන වස්තුත් එක්ක වස්තුන් ග්‍රහණය කර ගන්නවා. ඉතින් ඒවම අරමුණු කරනවා. ඊට පස්සේ අරමුණු කර කර අරමුණු කර කර Tamanට සතුට ලබා දෙන වස්තුන් අරමුණු කරමින් ඒවා සොයමින් ඒවා අසමින් ඒවා විඳිමින් කාලාන්තරයක් ගත කරනවා. නේද? එහෙම ගත කර කර කාලයක් ඉන්නේ ඉන්න කාලය තුලම හැමෝම තමන් අරමුණුක තමන්ට සතුට ලබා දෙන වස්තු අරමුණු කර කර ඉන්නවා. නේද? ඇහෙන් අරමුණු වෙනවා, කනෙන් අරමුණු වෙනවා, නාසයෙන් අරමුණු වෙනවා, දිවෙන් අරමුණු වෙනවා, Taman කැමති දේවල් ශරීරයෙන් පහසෙන් අරමුණු වෙනවා සහ ඔක්කොටම වැඩි තියෙන කර්මයේ කරදරේ තමයි මුකුත්ම ළඟ නැති වුණා මනසින් අරමුණු වෙනවා නැවත නැවත නැවත නැවත මනසින් අරමුණු කරගෙන සිහින ලෝකෙක වාසය කරනවා ඉතින් ඒ ඒකත් එක්ක එන්න එන්න එන්න ඒවා පිළිබඳ තියෙන ඇලීම් වැඩි වෙලා ග්‍රහණය කිරීම වෙලා ඒ ග්‍රහණය කිරීම උපාදාන මට්ටමට ගිය ගමන් ඊළඟ භවයේ සකස් වෙන කටයුතු ටික සිද්ධ වෙනවා නේද ඉතින් නැවත භවයක් සකස් වෙනවා පෙර භවයේ නාඩගම් නැතුව කාත් එක්කද කියලා දන්නේ ආය එතන තියෙන දේවල් එක නාඩගම් ටිකක් පටන් ගන්නවා මොනවද මේ නාඩගම් එක එක එක එක ආකාරයේ ගහ ගැනීම මරා ගැනීම බැඳීම් ඇති කර ගැනීම රණ්ඩු වීම වචන හුවමාරු කර ගැනීම ආදරය ප්‍රකාශ කිරීම මේ වගේ දේවල් ටිකක් ඉතින් පටන් ගන්නවා. ඒ වගේ ඉතින් ඉවරක් නැතුව බැඳීම් සහගතව, ගැටීම් සහගතව සසර ජීවිතේ දැන් කොච්චර කල්ද? නේද? නමුත් ස්ථීර සැනසීමක් ස්ථීර සුවයක් පේන්නට නැහැ. ඊටාම తాවකාලිකව ඊටාම අඩුවෙන් ඊටාම අඩුවෙන් ලැබෙන සතුටක් තමයි තියෙන්නේ. ඉතින් මේකේදී අපිට මේකේ පරිවර්තනයක් කරන්න තියෙනවා. මේ පරිවර්තනය ගැන තමයි මේ සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ ඒ ඒ පරිවර්තනය කරගන්න තුරු කොච්චර අදිස්ථාන කරගත්තත් මේක හරියන්නේ නැහැ. ඒ පරිවර්තනය සිද්ධ වෙන්නේ අපේ මනසකාරය. ඒ පරිවර්තනය සිද්ධ වුණාට පස්සේ ඒ මනසකාරයට කියනවා යෝනිසෝ මනසකාරය කියලා. පරිවර්තනය සිද්ධ වෙන්න ඉස්සෙල්ලා තියෙන මනසකාරයට කියනවා අයෝනිසෝ මනසකාරය කියලා. එතකොට අපි ඔක්කොම බලන්න මම පරිවර්තනය සිද්ධ කරගෙනද? ඒ පරිවර්තනය සිද්ධ කරගන්න එක ටිකක් අමාරුයි. මොකද මේ සිත ඒකට කැමති නැහැ. හරි අපේ සිතේකට කැමති නැත්තේම පරිවර්තනය සිද්ධ වෙන්න පෙර අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න අවිද්‍යාව සහගත පුද්ගලයාට දැනෙන්නෙම ඕක කරගත්තොත් මගේ සතුට නැති වෙනවා ඕක කරගත්තොත් මගේ සතුට නැති වෙනවා ඕක කරගත්තොත් මගේ සතුට නැති වෙනවා කියලා තමයි දැනෙන්නේ. හරි. ඒ කට්ටිය හිතන්නේ ඒ ඒ එහෙම තිය තත්ත්වයේ ඉන්නකොට දන්නේ දරුවන්ගෙන් තමයි සතුට තියෙන්නේ. ස්වාමියා භාර්යාවගෙන් තමයි සතුට තියෙන්නේ. ලොකු ගෙවල් වලින්, ඉඩම් වලින් ඒ වගේම තමයි පරම්පරාවල් වලින් භවභෝග සම්පත් වලින් තමයි සතුට තියෙන්නේ කියන පණිවිඩය තමයි අපේ හිතේ තියෙන්නේ. අපේ හිතේ ඒ වගේ පණිවිඩයක් අපිට දෙන හින්දා ඒක පරිවර්තනය කරගන්න බෑ. ඉතින් හරි දුකක් විඳින්න ඕනේ මේ පරිවර්තනය සිද්ධ කරගන්න. මොකද තමන්ගෙන්මයි ප්‍රතිරෝධය එන්නේ. හරි. එතකොට තමන්ගෙන්ම එන ප්‍රතිරෝධය අයින් කරගන්න නම් මේ දීර්ඝ කාලීනව කල්යාණ මිත්‍රව ආශ්‍රය කරන්න ඕන දිගටම ඕක නෙවෙයි මේක ඕක නෙවෙයි කියනකොට අපිට මතක් වෙනවා. දැන් මේ කියනකොටත් මතක් වෙනවා. ඇත්ත තමයි මේ හාමුදුරුවෝ කිව්වේ මේ වයින් ස්ථිර සැපයක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ කියලා මතක් වෙනවා. මතක් වුණාට මොකද වෙන්නේ? ආය අතනමයි අතනමයි යලෙන්නේ අතනමයි යලෙන්නේ. හරියට ඒ බුදුබණ ඇහෙනකොට හරියට මොනවද? හීලා වෙච්ච නැති අතෙක් අරන් දන්වැල් වලින් බැඳලා නේද රජතුමාට හීලා කරන්න බැඳලා තියෙන ඇතා වගේ. ඇතා ඉතින් බැඳලා හින්දා මෙහි ඉන්නවා. හැබැයි හිත තියෙන්නේ කැලේ. හිත තියෙන්නේ කැලේ. ඒ වගේ මේ පංච පාදානස්කන්ධයෙන් හිත අයින් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරාට අයින් කරන්න බැරි තත්වයක් තියෙන්නේ. ඒ වැඩේ ඉවර වෙනකම් කරන්නේ නැති හින්දා. එතකොට අපි ඊයේ දවසේත් කතා කරා අම්මගේ තාත්තගේ සහෝදරයාගේ සහෝදරියගේ කියන මේ ලෝකයේ තියෙන වස්තු වල, ගෙවල් වල, ඉඩම් වල, යාන වාහන වල අනිත්‍ය ස්වභාවයක් තියෙන. ඒ අනිත්‍ය ස්වභාවය ඇතුලේ ඊට වැඩිය කුඩා අංශු ඊට වැඩිය කුඩා දේවල් තියෙන ඒවට කියනවා රූප කලාප කියලා. සහ වේදනා සංඥා සංකාර කියන විඥාන කියන පහ තමයි මේ හැම වස්තුවක් ඇතුළෙම තියෙන්නේ. ඒතර මෙන්න මේ පහේ ත්‍රිලක්ෂණය බලා ගැනීමේදී තමයි ඒ ත්‍රිලක්ෂණයයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ පහේ තමයි ඕනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා. ඉතින් ඒ සඳහා අපි අනිත්‍ය අනාත්මය ගැන කතා කරා මීට කලින් දුක ගැනත් කතා කරා ඒකේ ඒ තුල දැන් අපි අද කතා කරමින් ඉන්නේ මේ සතිය කතා කරමින් ඉන්නේ ඒවා කෙරෙහි කලකිරීම මොනවා කෙරෙහිද කලකිරෙන්න ඕන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච පාදානස්කන්ධයේ කෙරෙහි කලකිරීමට කියනවා නිබ්බිදාව කියලා නිබ්බිදානුපස්සනා කියන්නේ ඒ කෙරෙහි කලකිරීම පරමාර්ථ ධර්මයන්හි කලකිරීමට කියනවා නිබ්බිදානුපස්සනා කියලා පරමාර්ථ ධර්මයන් පිළිබඳව අපිට තේරුණා නම් පරමාර්ථ ධර්මයන් වලින් හැදිච්ච එක ගැන අය කියන්න දෙයක් නැහැ. හරියට මොකක් වගේද? මහා නරක ළමයි ටිකක් එකතු කරලා හදපු ඉස්කෝලයක් තියෙනවා. මං හොඳටම දන්නවා එක ළමයෙක් ළමයෙක් ගානේ මහාම හොඳ නැහැ කියලා. එනද ඉස්කෝලේ ගැන? අය කියන්න දෙයක් නැහැ. ඉස්කෝලේ ගැන වෙනම හොඳ නැහැ කියලා විදර්ශනා කරන්න දෙයක් නැහැ. නේද? ඒ වගේ මේ පරමාර්ථ ධර්ම ටික ගැන අපි දන්නවා නම් යම් හේකින් මේකේ தත්ත්වය මේකයි කියලා ආය වෙනම පුද්ගලයෝ ගැන හිතන්න දෙයක් නැහැ. එන්නේ එන්නේ ඒකයි කියන්නේ පරමාර්ථ ධර්මයන් කෙරෙහි කලකිරීම සිද්ධ කරගන්න ඕන අර උපතින් ලැබිච්ච සිත වෙනස් කිරීමක් තමයි මේ සිද්ධ කරන්නේ. උපතින් අපිට උරුම වුණේ සංසාර ජීවිතේ මේ පංච උපාදානස්කන්ධ කෙරෙහිම ගිය ගමනක් මේ තියෙන්නේ. ඒක වෙනස් කරන්න තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය අපිට ඕන කරලා තියෙනවා. ඉතින් ඒක වෙනස් කරගත්තද කියලා යොමුසලා බලන්න ඕනේ. ඒ සඳහා වැඩ පිළිවෙලක් සකස් කරගන්න ඕනේ. ඒකටයි කියන්නේ නිබ්බිදානු පස්සනාව කියලා. හොඳයි අපි අද දවසේ එකක් අවධානයට යොමු කරගමු. තවදුරටත් මේක මේ දවස් ටිකේ ධර්ම ස්වාමීන් වහන්සේලාත් එක්ක කරන ධර්ම සාකච්ඡා කරන්නේ නැත්නම් මේ මාතෘකා ටිකේ කරුණු අපි ඒක අපි එක තැනකට ගන්න ඕන හින්දා වැඩි කරුණු ටිකක් කතා කරන්න තියෙන හින්දා හෙට දවසෙත් අපි මේ වගේම තව ධර්ම දේශනා සිදු කරන අද අපි පොඩ්ඩක් බලමු මේ කලකිරීම ඇති කර ගන්නට මොනවද අපිට අවශ්‍ය කරන එකක් අරගෙන ඊ අපි පහම ගැන කතා කරා එකක් අරගෙන මේ කලකිරීම ඇති කරගන්න එක ගැන චුට්ටක් සාකච්ඡා කරලා බලමු මේ වයින් එකක් තමයි සංස්කාර කියලා කියන්නේ. ඔතන සංස්කාර කියලා කියන්නේ වේදනා සංඥා නැතිව වේදනා සංඥා නැතිව ඉතිරි චෛතසික ටික ඔක්කොම පංච උපාදානස්කන්ධේ සංස්කාරයන් කියලා කියන්නේ වේදනා සංඥා දෙක වෙන් කරලා තියෙනවා 52කින් එහෙනම් ඉතිරි චෛතසික 50ටම කියන සංස්කාර කියලා කෙටියෙන් කියනවා නම් අපිට ඒ වගේ කියන්න පුළුවන් සිතුවිලි නැත්නම් නැත්නම් අපි තුල පුදින ධම්ම කියලා ධම්මාරම්මණය කියලා කියන්නේ ඒතර සංඥා සංස්කාර වලට එතකොට මේ සංස්කාර ගොන්න කියලා ගත්තොත් එහෙම අපිට හොඳට තේරෙන්න ඕනේ මොනවද මේ සංස්කාර කියන්නේ අපේ තුල තියෙන සිතුවිලි සිතුවිලි වල කොහොමද දන්නේ නැහැ. ඉතින් ඒ දිහා අපි ඉස්සෙල්ලාම තමන්ගේ වශයෙන්. හරිද? තමන්ගේ තුල ඇති වෙන සිතුවිලි ඉස්සෙල්ලාම බලන්න ඕනේ. නිත්‍යව මට තියාගන්න පුළුවන්ද? හරි. ඉතින් අවධානය යොමු කරලා බලන්න ඕනේ. මට යම් හැඟීමක් ඇති වුණොත් අපි හැඟීමක් කියමුකෝ මේකට චේතනාවක් කියන්නේ චේතනානේ චේතනා ටිකනේ සංස්කාර කියලා කියන්නේ එතකොට යම් හැඟීමක් ඇති වුණොත් ඒක වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගන්න පුළුවන් දන්නේ නේද අපි බලන්න හොඳට කල්පනා කළා මට නොයේකුත් හැඟීම් පහළ වෙනවා සැරසරේ පුද්ගලයෙක් ගැන හොඳයි කියලා අදහස් පහළ වෙනවා ඒක තියනවද වෙනස් වෙන්නේ නැතුව වෙලේ බලනකොට ආය නරකයි කියලා හැඟීම් එනවා ආය හොඳයි කියලා එනවා එහෙම එනවා කෑමක් ගැන කිජුකමක් ඇති වෙනවා ඒක හැම වෙලෙම වෙනස් වෙනවා නේද? රූපයක් දැකලා ඒ රූපේ ලස්සනයි කියලා හිතලා ඒ රූපේ නැවත බලන්න ඕනේ කියලා චේතනා ඇති වෙනවා. චුට්ටක් කළා බලන් ඉන්නකොට අර චේතනාව වෙනස් වෙනවා. කොච්චර ලස්සන වුණත් දැන් ආය බලන්න හිතෙන්නේ නැහැ. ආය ඒක පැත්තකින් තියනවා. හරි. පැත්තකින් තියලා තියනවා. තිබ්බම ටිකක් වෙලා යද්දී ආය බලන්න ඕන වෙනවා. නේද? එතකොට ඒ ඇති වෙන චේතනාව, ඒ රූපය ගැන තියෙන ආසාව පිළිබඳ තියෙන චේතනාව බලනකොටම වෙනස් වෙනවා. පැත්තකින් තියනකොට ආය වෙනස් වෙනවා. නේද? කරදරයි දෙන්නේ නැද්ද? නේද? එතකොට ආ શબ્දයක් පිළිබඳ සින්දුවක් කියලා හිතන්නකො. දැන් එකම ගීතය කී සැරයක් අහලා ඇද්ද? පොඩි කාලේ නම් දන්න එකම ගීතය රස විඳින්මින් කී සැරයක් අහලා ඇද්ද? දැන් එකවරම ඒක දෙසරයක් තුන් සැරයක් අහනකොට මොකද වෙන්නේ? එපා වෙනවා කියන එක කියන්නේ මොකක්ද? එපා වෙනවා කියලා කියන්නේ අපේ හිතේ තියෙන ඒ ගැන තියෙන කැමැත්ත කියලා කියන්නේ එතකොට මොකද්ද? සංස්කාරය. හරි. ඒ සංස්කාරය මොකද වෙන්නේ? මෙන්න වෙනස් වෙනවා. දෙසරයක් තුන්සරයක් අහනකොට වෙනස් වෙනවා. ඒක මම වෙනස් කරගන්නවද? නෑ. ඒක වෙනස් වෙනවා. නිකන්ද හේතු ඇතුවද? හේතු ඇතුව. අරක කීප වාරයක් ඇහෙනකොට වෙනස් වීමකට භාජනය වෙන ස්වභාවය ඒකේ තියෙනවා. ඒකින්ද ඒක වෙනස් වෙනවා. ඒක මම දන්නවා ධර්ම ගාන වෙනස් වෙනවත් කියලා මම දන්නේ නැතුව නේද? මම අර ගොඩාක් ආසාව ඇතිනකොට එතෙන්ටලා ඉන්නවා ටිකකින් අඩු වෙනකොට යනවා යන්න. ආයෙ කොහෙට හරි ගිහලා දුවගෙන එනවා. ආයෙ අතෙන්ට වෙන්න ඕනේ පරණ තැනට දුවගෙන එන්න ඕනේ මොකද? ආයෙක ඕන වෙලා. ඒතර මට අඩුම ගානේ දැනෙනවද ජීවිතේ ජීවත් කරනකොට? මම දැන් අපි හිතකෝ කාව හරි දැක්කා. හරිද? කාව හරි දැකලා ඉතින් මට දැන් සතුට ඇති වුණා. මම ගොඩක් කැමති කෙනෙක් දැක්කේ. දැන් ගොඩේ කැමැත්තක් තිබ්බා. තිබ්බ හින්දා තමයි මම මෙයාව හොයාගෙන ආවේ. දැන් මේ මාව එහාට එව්වේ කවුද? අන්න ඇතුලේ ඇති වෙච්ච කැමැත්ත ඇතුලේ උපදින හැඟීම තමයි මාව තල්ලු කරගෙන මෙතෙන්ට ගෙනල්ලා දැම්මේ. දැන් දැන් මම වේගෙන් එතෙන්ට ගියා. ගියාම ගිහිල්ලා ටිකක් වෙලා ඉන්නකොට මොකද උනේ? කැමැත්ත අඩු වුණා. මට දැන් ඇති වගේ. දැන් මම කියනවා මම යනවා කියලා. දරුවෙක් බලන්න ගිහිල්ලා කියන්නකො. ඒ යනකොට මට මතක් වෙනවද කැමැත් අඩු වෙලා කියලා. දැන් කැමැත් අඩු වෙලා. කවදාකවත් අපි කියනවද ළමයාට එහෙම? මම මේ ගොඩක් කැමැත්තෙන් ඔයා බලන්න ආවේ. දැන් මේ කැමැත් අඩු වුණානේ. දැන් හරි. කැමැත්ත තියෙනකම් මට රිදි රිදි හිටියේ. දැන් රිදෙන්නේ නැහැ. දැන් මම යන්නම් කියනවද? එහෙම කියන්නෙත් නැහැ. එහෙම හිතෙන්නෙත් නැහැ. නමුත් ඇත්ත ඒකද නැද්ද? එහෙනම් ඇත්ත අරමුණු වෙන්නේ නැහැ අපිට. ඇත්ත අරමුණු වෙන්නේ නැහැ. නේද? ඇත්ත කියන්න යන්න ඕනේ නැහැ. ඒක තව තරහ වෙනවනේ. එහෙම නෙවෙයි ඇත්ත අරමුණු වෙන්නේ නැහැ. ඊළඟට මම දුවගෙන ආපහු ගියා. ආපහු ගිහිල්ලා දැන් ඉන්නවා. ඉන්නකොට පැය දෙකක් තුනක් නැත්තම් පහුවෙන්දා උදේ වෙනකොට මෙන්න ආයෙ කැක්කුමක් ඇවිල්ලා. නේද? ආයෙ කැමැත්තයි වැඩි වෙලා තියෙන්නේ. ඒක වෙනකොටවත් අඩුම ගානේ මට මතක් වෙනවද? ඊයේ අඩු වෙලා තිබ්බ සංස්කාරය අද වැඩි වෙලා කියලා මතක් වෙනවද? නෑ. මේ ඒකට මම පීඩාවෙන් ඉන්නේ. මේ පීඩාව මොකේ වෙනස හින්දාද? සංස්කාරයන්ගේ වෙනස් වීම හින්දා නේද? ඒක මට මතක් වෙනවද? නැහැ. ඒක නෙවෙයි අල්ලලා පොලේ ගහනවා වගේ අපේ ජීවිතේ. නේද? අතෙන්ට ගිහිල්ලත් බෑ, නොගිහිල්ලත් බෑ. නොගියින් හිටියොත් මෙහෙරි දෙනවා, ගියොත් ගියාට පස්සේ දෙනවා. දෙපැත්තට පොලේ ගහනවා වගේ. හරි. නමුත් අපිට ඒක මතක් වෙන්නේ නැහැ. එහෙනම් අන්න ඒ මොකක්ද සංස්කාරයන්ගේ වෙනස් වීම. හරි. දැන් ඉන්නවා කෑමක් හදනවා අන්න බලන්න කෑමක් කෑමක් ඕනෙම කියලා අමාරුවෙන් වෙවුල වෙවුල හදාලා ඉවරනකම් ඉවසිල්ලක් නැහැ කියලා හදනවා අන්තිමට කෑමෙන් භාගයක් පිඟානේ තියෙද්දිම නවත්තනවා. දැන් වෙනස් වෙලා තියෙන්නේ කොහෙද? කෑම එහෙම්මම තියෙනවා. කෑම පිඟාන භාගයයි කෑවේ. ඉතින් කෑම මේ විදිහටම තියෙනවා. වෙනස් වෙලා තියෙන්නේ සංස්කාරය. හරි මොනවාද? ගිජුකම කියන කෑදරකම කියන සංස්කාරය වෙනස් වෙලා. ඉතින් වෙනස් වෙන්නේ කොච්චර හොඳද ගිජුකම? ගිජුකම වෙනස් වෙන්නේ කොච්චර හොඳද? නේද? වෙනස් වුණා තමයි හැබැයි. පැයක් දෙකක් යනකොට ආය වෙනස් වෙලා නේද? එහෙනම් ඔන්න ඔය විදිහට සංස්කාරයා කෙරෙහි මට මගේ මගේ පැත්තෙන් බලන්න ඕනේ. තමන්ගේ පැත්තෙන්. හරි? තමන්ගේ පැත්තෙන් බලනකොට හොඳට තේරෙනවා මේක නිබඳව වෙනස් වෙනවා. ඒ මදිවට වෙනස් වෙනවා විතරක් නෙවෙයි බලන්න මේ වෙනස් වීම හින්දා මට හරියට දුක් විඳලා තියෙනවද නැද්ද වෙනස් වෙනකොටත් දුකයි ඒවා නැවත ඇති කරන්න ගියාම දුකයි සහ ඇති වෙච්ච දේවල් රකින්න ගියාම දුකයි. ඉතින් මේවා හින්දා මේක බොහොම දුක් වලටපත් වෙලා තියෙනවා. ඊට අමතරව මේ වෙනස් වීම අඩුම ගානේ සිද්ධ වෙන්නේ මට ඕන විදිහට. නේද? මට ඕන විදිහට නම් හොඳයි. නේ? එතකොට මට ඕන විදිහට මේක සිද්ධ වෙන්නේ නෑ. ඒ ඒ සංස්කාරයන්ගේ වෙනස් වීම සිද්ධ වෙන්නේ වෙන ක්‍රියාවලියකට. ඒකෝර මේ කාරණා තුන අපි පසුගිය සති තුනේ කතා කරා. අනිච්චානුපස්ස අනිච්චානුපස්සන දුක්ඛානුපස්සන අනාත්තානුපස්සන කියලා. එතකොට මේ කාරණා තුනම හේතුවෙන් අන්න දැන් මෙනෙහි කරනකොට අපි දැන් සිතුවිලි ගන්න මෙනෙහි කරේ. දැන් මම දන්නේම නැතුව මට එකපාරටම තරහ වෙනවා. එකපාරටම ආදරය වෙනවා. එකපාරටම අනාදරය වෙනවා. එකපාරටම ගිජුකම වෙනවා. නේද? කෑදරකම එනවා මසුරුකම එනවා ඒ එන ඒවා මට එන්න එපා කියලා නවත්තන්නත් බෑ ආපිව යවන්නත් බෑ නේද එහෙනම් ලොකු ගැටලුවක් ඒව මගේ වැඩ නෙවෙයි අයියෝ මොන විකාරද මොන තරම් අමාරුද මේවත් එක්ක ජීවත් වෙන්න නේද අපි මේ ජීවිතේ තව අද හැන්දෑ වෙනකොට දිවිනසා ගන්න මට්ටමකට සිතුවිල්ලක් ආවොත් මම මොනව කරයිද එහෙම කවුද දිවිනසා ගන්නවා හරිද? එහෙම එකක් ආවොත් ඒක ඒක කරන්න වෙනවා. ඉතින් එහෙම ඒවා එන්නේ නැති වෙයි කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑ කවුද දන්නේ. නේද? ඉතින් අන්න එවැනි තත්ත්වයක තියෙන මහා භයානක අවදානමක් අපිට තියෙනවා. අනිත් එක අධික තරහක් ඇති වෙලා තියෙන වෙලාවක අධික ලෝභයක් ඇති වෙලා තියෙන වෙලාවක යම් හේකින් මලොත් මලාව තමයි. නේද? ලොකු ගැටලුවක් එනවා. ඉතින් එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරලා අපිට හොයාගන්න වෙනවා මේකෙන් ගැලවෙන ක්‍රමයක් ඔන්න ඔය ටික මෙනෙහි කරනකොට අපිට මේකේ තියෙන ඒ කියන්නේ මට ඕන හැටියට මේ එකක්වත් සිතුවිලි එන්නේ නැහැ. මම දන්නේත් නැහැ මොනවා වේද කියලා. එහෙනම් හරි භයානක තත්ත්වයක් තියෙනවා. ඒකට කියනවා අනාත්ම ලක්ෂණය කියලා. මේ තුනත් එක්කම මට ඇති වෙන්න ඕන දෙයක් තමයි ඔන්න කලකිරීම කියන එක. හරිද? එපා වෙලා තියෙන්නේ. එන්නේ ඒක තමයි එපා වෙලා තියෙන්න ඕන දැන් මේ වෙනකොට. ඇයි? මං කී සැරයක් එකම රූපය මේ හිත සනසවන්න පෙන්නුවාද? දැන් මෙයා ඇති වෙන්නේ නැහැ. එකම શબ્දයක ඉස්සරක් ඇස්සුවාද? මෙයාට ඇති වෙන්නේ නැහැ. ඉතින් මට ආයෙ කොච්චර තව පෙන්වන්නද? මේ හිත කියන්නේ මොනවද මොනවද මොනවද අන්තිමට මැරෙන්න ගිහිල්ලා ඇස් දෙක පුංචි වෙලා යතුරු හිලකින් යන්තම් ලෝකේ පේනා වගේ යන්තම් පේන ගානට ආපුවමත් මගේ හිත කියනවා දරුවන්ට එන්න කියලා දරුවෝ ටික බලා ගන්නවා. ඔය චූටි චූටි තැනින් හරි ඔය යන්තම් හරි බලා ගන්න බලා ගන්න කියලා සංස්කාරයක් හැදෙනවා. නේද? එහෙමනේ වෙන්නේ මිනිසුන්ට කේන්ද්‍රී කකා කේන්ද්‍රී කකා හරි කියනවා අමාරුවෙන් කියනවා මැරීගෙන ඉද්දි කියනවා ලොක්කිට එන්න කියන්නේ පොඩිට එන්න කියන්නේ එක සැරයක් හරි තව බලාගෙන ඉන්න කොච්චර අසරණද බලන්න අපි නේද කොච්චර අසරණද අපි ඒ අසරණ වෙලා තියෙන මේ සංස්කාරය හැම වෙලේ නේ ඒ අපේ හිත කියන හැටි. ඉතින් සමහර වෙලාවට අපිට මූණ එල්ලන් ඉන්න වෙලා සමහර වෙලාවට සන්තෝෂයෙන් ඉන්න වෙලා සන්තෝෂයෙන් ඉන්නේ හොඳ නැද්ද? කොච්චර හොඳනේ උදේ ඉඳන් හොඳට hina වෙලා කතා කරලා ඉන්නවා කොච්චර හොඳද? ඉතින් ඉන්නකෝ එහෙනම්. අන්න නේද? කොහොම ඉන්න හැදුවත් එහෙම ඉන්න බැරි ඇයි? ඒ බාහිර ලෝකයේ කෙසේ වෙතත් බාහිර ලෝකයේ අරමුණු කරගෙන හෝ අපේ හිත බොහෝ දුකට සංවේගයටපත් වෙනවා. නේද? උගට සංවේගයකටපත් වීම හින්දා අපි ලොකු ගැටලුකාරී තත්යකටපත් වෙලා ඉන්නවා. ඉතින් ඒක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ලොකුම ගැටලුව ඒක. ඉතින් ඒක දැනෙන්න ඕන ගැටලුවක් විදිහට. එතකොට අපිට වෙන්නේ මේ දෙපැත්තට අල්ලා මාව පොලේ ගහනවා වගේ මේ ඇති වෙන සංස්කාරය මට දැන් එපා වෙලා තියෙනවා. නේද? එතකොට තවත් එවැනි සංස්කාරයෙන් අපි හුඟක් වෙලාවට කරේ ඒක වෙනුවට මොකක් හරි එකක් අපිට සිදුම් දෙනවා නම් වැඩිපුර දැන් උදාහරණයක් කෙලින්ම කතා කරොත් එහෙම අපිට යම් කිසි කෙනෙක් වොන්න අපි කෙනෙක්ගෙන් ආදරයක් බලාපොරොත්තු වෙලා අපේ හිතේ ආදරය උපදිනවා ඊට පස්සේ මේක දැන් සිදෙන ගානටපත් වුණාම එවැනි දෙයකින්මයි පිළිසරණක් ගන්න. ඒ කියන්නේ තවත් ආදරයකින්මයි නේද? ඒක දැන් දැන් වයසට ගියාම දැක්කත් වෙන අම්මලාට හරිය වැඩක් වෙනවා නම් අම්මලා තාත්තලාට අම්මලාට කරන්නේ නෙවෙයි. ඔන්න එක දවසක් ටික දවසක් ඉන්නවා මම ස්ථීරව ඉන්නේ ලොකු දුවලෑ ගෙදර කියලා ටික දවසක් ඉන්නවා. ඉඳලා නේද මාසයක් එකමාරක් ඉන්නකොට නිකන්නේ රණ්ඩු දාගෙන යන්නේ. හරිද? රණ්ඩු දාගෙන මොකක් හරි එකක් දාගෙන වෙන තැනකට යනවා. දැන් එහෙ ගිහිල්ලා මෙහෙ වුණා ඔක්කොම කියලා කියලා කියලා කියලා කියලා පුළුවන් නම් දරුවන් අත් ටිකක් බිඳවලා වෙන තැනක පදිංචි වෙනවා. ඉතින් එතන ඉන්නෙත් මාසයක් එකමාරයි දෙකයි ආය තුන්වෙනි තැනට යනවා. ඔය රවුමේ ගිහිල්ලා සීට්ටුව වගේ කිසි දෙයක් දන්නේ නැහැ වගේ පරණ තැනට මෙනවා. ඒ මොකද අන්න සංස්කාරයන්ගේ වෙනස් වීම නැවත නැවත නැවත නැවත මේ වගේ තත්ත්වයන් වලටපත් වෙනකොට අපිට තේරෙන්නේ නැහැ ඒක. ඒකින්ද ආයෙ පරණ තැනටම යනවා. ආයෙ අපි තින් සංසාරෙත් එහෙමයි. ඔය ඔය චක්‍රය තමයි හැමදාම තියෙන්නේ. ඉතින් මේක තේරුම් ගත්ත කෙනා කෙනා බලනවා මේක නම් හරියන්නේ නැහැ. වෙන ක්‍රමයක් ඔයාලා හරියන්නේ නෑ සංස්කාරයගේ තියෙන වැරද්දයි මෙතන තියෙන්නේ. සංස්කාරයේ තියෙන වැරද්ද මෙතන අපි කතා කරන්නේ මේ චිත්ත සංස්කාරයන් ගැන. එතකොට ඒ සංස්කාරයේ තියෙන වැරද්ද නම් කලකිරෙන්න ඕන මොකක් එක්කද? සංස්කාරයක. ඒතර සංස්කාරයත් එක්ක කලකිරුණා නම් විසඳුම් හොයන්නේ සංස්කාරයෙන්ද? නෑ නේද? එතකොට මේ විසඳුම ඒ කියන්නේ ඒකට ඇති එන ප්‍රශ්නෙට විසඳීම සඳහා සංස්කාරයම හරියන්නේ නෑ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය නම් ප්‍රශ්නේ උනේ පංච උපාදානස්කන්ධයේ තියෙන සංස්කාරය නම් සංස්කාර උපාදානස්කන්ධය නම් ප්‍රශ්නේ උනේ විසඳුම ඒ වගේ එකකින් හොයලා හරියන්නේ නෑ. හරි. එහෙනම් අපිට විසඳුම හොයන්න වෙන්නේ ඒක අතහැරීමමයි විසඳුම. ඒක අල්ලා ගැනීම ඒකත් එක්ක කලකිරෙන්න ඕන. අන්න ඒ කලකිරෙන්න ඕක දිහා බලපුවාම තේරෙන්න ඕන මොනම ආකාරයකින්වත් මගේ පැත්තේ ඇති වෙන මේ හිතේ ඇති වෙන නොයෙකුත් හැඟීම් මට විසඳුම ලබා දෙන්නේ නෑ. ඒවා නිබඳව වෙනස් වෙන තත්ත්වයේ තියෙන දේවල් කියලා තමයි දැනෙන්න ඕන. මේක හොඳට දැනනකම් මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා තව කාරණා සහිතව මේ උපදින සංස්කාරය මේක නිකන් හරියට ගහකින් ඵලයක් කිසි ඵලයක් එනවා වගේ හොඳට බලන්න මගේ සිත සිතෙන් එක එක සිතුවිලි සැරෙන් සැරේ එනවා. එන එන එන එන විදිහට මට නටන්න වෙනවා. මම මොකක් වගේද? රූකඩයක් වගේ. මම තනිකර රූකඩයක් වගේ. නේද? ඈ ඇයි එහෙම කියන්නේ? මම රූකඩයක් වගේ කියන්නේ රූකඩේ මෙහෙවන්නා ගේ ඇඟිලි ටික හැටියට තමයි රූකඩේ නටන්නේ. රූකඩේ මෙලෝ දෙයක් දන්නේ නැහැ. හරි. රූකඩේ කියලා මම ඔප කරලා පෙන්නන්නද? නේද? අපේ පාද තලයේ ඉඳන් කේශ මත්තකයේ දක්වා මේ තියෙන ශරීරයේ ලේවත් මස්සත් ඇටවත් සමවත් මොකාක්වත් මොනවත් දන්නේ නැහැ. දන්නවද? දැන් මේ ශරීරේ මුකුත් දන්නේ නැහැ. සිතේ ඇති වෙන සිතුවිලි අනුව මේ ශරීරය මෙහෙ වෙන්නේ. හරි එහෙනම් මේ ශරීර කූඩුව මොකක් වගේද? රූකඩේ වගේ තමයි. නේද? එතකොට රූකඩේ නටවන්නාගේ ඇඟිලි ටික මගේ නම් මට ඕන හැටි රූකඩේ නටවන්න පුළුවන්. නේද? හැබැයි දැන් අපිට තේරුණා සිතුවිලි එන්නේ මට ඕන හැටියට නෙවෙයි කියලා. එහෙනම් මේක නැට වෙන රූකඩයක්. නේද? මම ඒකද කියන්නේ හරියට නිකන් බෙරේ වැදුනොත් නටන්න වෙන නැට්ටෝ ටිකක් ඉන්නවා. බෙරේ ගහන කෙනා විදිහට තමයි නටන්න වෙන්නේ. ඒ වගේ හිර වෙච්ච නැට්ටෝ ටිකක් ඉන්නවා. කියලා තියෙන්නේ මේ පදේට නටන්න ඕන කියලා. ඒ වගේ තමයි හිත තමයි මේ පද ගහන්නේ නැට්ටුව කවුද මම ඔන්න මොකද වෙන්නේ එහා පැත්තෙන් ගහනොත් පදේ ඇතුලෙන් ගහනොත් තරහ පදේ තරහ පදේට නියම වෙස්මුණක් තියෙනවා නේ මේ දැන් තියෙන මුණ නෙවෙයි ඒකට තියෙන වෙන වෙස්මුණ ඒක වැටෙනවා නිකම්ම නේද ඒ වෙස්මුණ දා ගන්නවා ඒකට තියෙන වන්නම වෙනම නරන්න වන්නමක් තියෙනවා දැකලා තියෙනවද ඒ වන්නම නතරන නේද තරහ වන්නම නතරන කට්ටිය එකතු වෙලා ඊළඟට නේද තව ඊර්ෂ්‍යා පද වදිනවා සමහර අයට නේද ඒක ඊර්ෂ්‍යාවන්න තරහවන්නම දැකලා තියෙන දත් පුප්පු කරලා මේ අත්මිචිම ලෝකේ ඒක වෙනම එකක් ඊර්ෂ්‍යාවන්නමත් එහෙම තැන් තැන් වලට ගියා තෙන්ද ගියා කියලා කිව්වම තෙන්ද ගියා කියලා කිව්වා එහෙම ඒවා නේද ඊළඟට රාග ආදී කෙලෙස් ධර්ම වලත් ඒ තියෙනවා රාගවන්නම තියෙනවා රාග පදේ වැදුනහම නේද අමුතු විදියට කතා කරනවා අමුතු විදියට ඇවිදිනවා අමුතු විදියට හැසිරෙනවා නේද අමුතු විදියට අඳිනවා ඉතින් මේ ඔක්කොම ඒ ඒ මේ ලෝකයේ මිනිස්සු ඒ ඒ පද වැදිලා ඒ ඒ වන්නන් වල ඉන්නවද නැද්ද නේද ඒ ඒ නැතුම නැතුනට ඉන්න. හරියට ලෝකයේ දිහා අරමුණකින් තේරුම් අරගෙන බැලුවොත් හොඳට තේරෙනවා කට්ටියගේ නැතිල ඇතුලේ උපදින දේ හැටියට නැට වෙනවා. ඔක්කොම කවුරුත් දන්නේ නැහැ ඒක. ඇතුලේ උපදින දේ නන සමහර කට්ටිය තව කෙනෙක් මරනවා. සමහර කෙනෙක් සමහර කෙනෙක් තව කෙනෙකුට බයිනවා. මේ දන්න අයට බොහෝ කරදර කරනවා. දැන් පහුගිය කාලේ ඒ වගේ ලොකු අන්නමක් තමයි නැතුවේ බෝ ඒ කියන්නේ බෝ පුපුර ගන්න සමහර අය. ඒ කියන්නේ මොකද ඒ ඇතුලේ හිතේ ඇතුලේ ඇති වෙන සිතුවිලි වල ස්වභාවය. හරි? ඉතින් මෙන්න මේ වගේ මේ සංස්කාරයන්ගේ මේ විවේකවත් ඇතිවීම නැතිවීම වෙනස් වීම කියන ඒවා ගැන දැඩි අවධානයකින් බලන්න ඕනේ. බලලා ඒක මේ තමන්ගේ තුල වගේම අනුන්ගේ තුල සිද්ධ වෙන හැටි අවධානය යොමු කරන්න ඕනේ. හරි? එතකොට අපිට අධ්‍යාත්මික සහ බාහිර වශයෙන්. එතකොට අපිට දැනෙනවා අනේ මෙතෙන්ටත් කරන්න දෙයක් නැහැ. එතෙන්ටත් කරන්න දෙයක් නැහැ කියලා. හරි? එහෙත් ඉන්නේ ඒ පැත්තත් ඉන්නේ හරි අමාරුවෙන්. මේ පැත්තත් ඉන්නේ හරි අමාරුවෙන්. අපිට ඇත්තට දෙන්නේකොට දෙන්නේකොට සමීප වෙන්නවක්වත් පුළුවන්කම නෑ. එතන තියෙන හිස් බව, එතන තියෙන බැරිකම තේරුම් ගන්න ඕනේ. අපි හරියට හිතාගෙන ඉන්නවා මේ සම්බන්ධ සමීප වීමේ යම්කිසි ආකාරයක මේ කඩයිමකට යන්න පුළුවන් වෙයි කවදා හරි කියලා. නේද? තාම නෑ තව එහාට පුළුවන්. දැන් අපි කෙනෙක් එක්ක සමීප වෙන්න පටන් ගත්තාම අපිට හිතෙන්නේ දැන් දැන් මේ ගානට තියෙන්නේ ඔක ඔය කිව්වට හෙට අනිද්දා තව ටික දවසකින් තව ටික දවසකින් මේක ඉහළම තැනකට යනවා කියලා අදහසකින් බොහෝ විට තරුණ කාලේ වැඩ කරනවා. එහෙම කවුරු හරි එහෙම ඉහළම තැනකට ගිය කෙනෙක් සිටීද සිටි කොහෙද? චිත්‍රපටිවල. ඇයි චිත්‍රපටිවල එහෙම ගොඩාක් සමීපෙට ගියා සිටි කියන්නේ ඇයි? ඒවා රංගපෑම් නිසා. සැබෑ ලෝකේ ඉතින් අපේ මිනිසුන්ට අරව පෙන්නන කට්ටිය හදලා. වෙන්න පුළුවන් මොකද වෙන්නේ මාත් ඒ වගේම වෙන්න ඕන කියලා ලොකු උත්සාහයක් උත්සාහයක් ගන්නවා කරලා ඉතින් තවත් අමාරු වෙනවා. ඉතින් මේ ඔක්කොම දැකලා මට තේරෙන්න ඕන මට මගේ පැත්ත විතරක් නෙවෙයි එහා පැත්තටත් ওই ප්‍රශ්නය තියෙනවා. ඒකින්ද ඒ පැත්ත මට ඕන හැටියට හදන්නත් බෑ. මේ පැත්ත මට ඕන හැටියට හදන්නත් බෑ. එහෙනම් මේ දෙකත් එක්ක එකතු වෙලා මේ කරන වැඩේ නිෂ්ඵල වැඩක් මෙතනින් එහාට කවදාකවත් අපිට ඊට වැඩිය සමීප වෙන්න බෑ. මේක පුස්සක්. මේක වැඩක් නැති දෙයක්. හරිද? ඉතින් දරුවොත් එක්ක වුණත් ඒක එක ලිමිට් එකකට කාටවත් කාත් එක්කවත් සමීප වෙන්න බෑ. නේද? ඉතින් අන්න ඒ தත්වයන් තේරෙනකොට මේ හැම දෙයක් කරේ මේ සංස්කාරයගේ ස්වභාවය තේරෙනකොට ඔය බැඳීම් කියන ඒවා ඒ වගේම තමයි තරහ වගේ දේවල්. තරහ කියන්නේ බැඳීම්නේ. නේද? තරහකාරීත්වය තමයි බැඳිලා ඉන්නේ. තදේ බැඳීමක් තියෙන තරහකාරීත්වෙත් එක්ක. ඒ මරණකම් ඉවසිල්ලක් නැහැ. <laughs> ඒකෙන්ද ලොකු බැඳීමක් නෑ. පැනලා යන්න දෙන්න ලෑස්ති නෑ. ඒව බෑ. ඒකෙන්ද ඒ ඒ ඇති වෙන සංස්කාරයන් කෙරෙහිත් Tamanට තදින්ම ඇති වෙන්න ඕනේ මේවත් හැම වෙලේම ඉවරක් වෙන්නේ නැති දේවල්. ඉතින් ඒකින්ද මේ හැම දෙයක් කරෙහිම කලකිරීමක්. එහා පැත්තට මෙහා පැත්තට කරන්න දෙයක් නැහැ. මේ පැත්තේ තරහ ඇති වෙන එක එයා කරන දෙයක් නෙවෙයි. මේ පැත්තේ එයා කරන දෙයක් නෙවෙයි. මේ පැත්තත් වෙනස් වෙනවා නිබඳව මේ පැත්තත් වෙනස් වෙනවා. ඒකින්ද මේවා කවදාකවත් ගලපන්න බෑ. මේවත් එක්ක ඉඳලා කවදාකවත් සැනසීමක් ඇති වෙන්නේ නැහැ කියන එක හොඳටම තේරෙන්න ඕනේ. හොඳටම තේරෙනකොට අපිට කලකිරීමක් ඇති වෙනවා. හිස් බවක් තේරුමක් නැති දෙයක් පස්සේ පන්නන බවක් කවදාකවත් කඩයිමකට ළඟා වෙන්න අපි මගේ හිත බලාපොරොත්තු වෙන අකණ්ඩව නොවෙනස්ව තියෙන தත්වයකටපත් වෙන්න බැරි බව අපි දන්නවා. ඔය කිව්වට. නේද? දන්නවද නැද්ද? ඒක මෙනෙහි කරන්නේ නැහැ. ඒක මෙනෙහි කරන්න කැමති නැහැ. හරිද? ඒක මෙනෙහි කරන්නේ අපි හිතනවා නෑ එහෙම එකක් පියනවා කියලා එහෙම ඒ එවැනි තත්යකටපත් වීමක් ස්ථීර සපදායක ජීවිතයක් කොයි වෙලාවක හරි ළඟා වෙනවා කියලා ඊනියා විශ්වාසයක් ඊනියා කියන්නේ බොරු නේද? ඒ කියන්නේ බොරු තේරුමක් නැති විශ්වාසයක එල්බගෙන ඉන්නවා අන්න ඒ විශ්වාසය කැඩෙන්න ඕන අපේ. ඒ විශ්වාසය කැඩිච්ච දවසක අපිට තේරුම් යනවා මේක හරියන්නේ නැහැ කලකිරෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ මේකෙන් යන්න බෑ. හිතේ හිතේ හැම වෙලෙම සතුටෙන් ඉන්න තත්ත්වෙට මේ ක්‍රමයට යන්න බෑ කියලා තේරෙනකොට අන්න ඒ අපි එකක් මෙනෙහි කරේ මොකක්ද මේ සංස්කාරය පිළිබඳ හොඳට මෙනෙහි කරන ඔන්න කලකිරීමක් ඇති වෙනවා. හරිද? ඒ කලකිරීම වෙනදා ඇති වෙන වෙනදා කෙනෙක් එක්ක තරහ වෙලා කලකිරීමක් ඇති වුනහම වෙන කෙනෙක් එක්ක හොඳට හිතවත් වෙලා හිත සංසවා ගන්නවා දැන් මේක ඒ විදිහට එකක් නෙවෙයි මේ කලකිරීම සියලු සංස්කාරයන් කෙරෙහි ඇති වෙන කලකිරීමක් ඒතර සියලුම සංස්කාරයන් කෙරෙහි මේ කලකිරීම ඇති වුණාට පස්සේ අපිට හොඳටම වැටහෙනවා මේ වෙන විසඳුමක් ඕනේ මේක අතහරින්නම ඕන බව. ඒ කලකිරීමෙන් හින්දා සතුට ඇති වෙන්නේ නැහැ. සතුට ඇති වෙන්නේ නැති හින්දා ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැති හින්දා ග්‍රහණය වෙන්නේ නැහැ. හරිද? එහෙනම් මේකේ සත්‍ය తත්වය මෙනෙහි කිරීමෙන් අපිට මේ ග්‍රහණය වෙන්නේ නැති තත්ත්වයක මානසික තත්ත්වය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. අන්න එහෙම පංච උපාදානස්කන්ධයෙන් එකක තියෙන සත්‍ය తত্ত্বය තමන් මෙනෙහි කරන එකට කියනවා අනුපස්සනාව කියලා. ඒක නිසා ඇති වෙන කලකිරීමක් ඇති වෙන විදිහට මෙනෙහි කිරීමට කියනවා නිබ්බදානු පංච උපාදානස්කන්ධයේ කෙරෙහි කලකිරීමෙන් ඇති වෙන අනුපස්සනාවට කියනවා නිබ්බිදානු පස්සනාව කියලා. එතකොට දැන් අද ඊයේ මම කිව්වා යමක් මෙනෙහි කරන්න කියලා. ඒ මෙනෙහි කිරීම සිද්ධ කරන්න ඇති කියලා මම හිතනවා මේක පිළිබඳව පැවරුමක් විදිහට පංච පාදානස්කන්ධය එකක් මෙනෙහි කරන්න ඉපා. දැන් අද ඒ මෙනෙහි කරලා කලකිරීමක් ඇති වෙච්ච අයට යම් ප්‍රමාණයකට හෝ දැන් අද ධම්මානුපස්සනාව අරගෙන නැත්නම් හිතේ ඇති වෙන සංස්කාරයන් අරගෙන එහෙම කිව්වම අපි සංස්කාරයන් අරගෙන ඒ සංස්කාරයන්ගේ මත්ත තියෙන හිතුවක්කාරකම ඒක හොඳටම ප්‍රකටයි නේද හිතුවක්කාරක ලක්ෂණ තියෙනවා එකක් වෙනස් වෙනවා. අනිත් එක මට ඕන හැටියට වෙනස් වෙන්නේ නෑ. අනිත් එක ඒවා හින්දා ඇති වෙන දුක් ගැන හොඳට හොඳට හොඳට ඒකේ ස්වභාවයන් එක මෙනෙහි කරන්න. හරිද? ඒ ස්වභාවයන් එක්ක මෙනෙහි කරනකොට අපිට වැටහෙනවා හොඳටම මේක වෙනස් වෙන මේක මට ඕන හැටියට වෙන එක්කුත් නෙවෙයි මට අයිති එක්කුත් නෙවෙයි කියලා දැනෙන දැනෙන ගානට මෙනෙහි කරන්න ඕනේ ඒකේ තියෙන යථාභූත ස්වરૂපය තමන් තුළින් දකින්න. තමන් තුළින් බය නැතුව මගේ තුළින් දකින්න ඕනේ ඒක ඒකට මූණ දෙන්න ඕනේ. හරිද? ඒක තේරුම් ගන්න ඕනේ හේතු ඇති කලෙහි ඇති වෙන හේතු නැති කලෙහි නැති වෙන එකක් මිසක් මට අයිති එකක් නෙවෙයි කියලා හොඳට තේරෙන්න ඕන. අන්න ඒ නිබ්බිදාව ඇති වුනහම ඒ කලකිරීම ඇති වුනහම නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මොකද කරන්න ඕන? ඒ කලකිරීම පවත් ගන්න ඕන. කලකිරීම ඇති වෙලා විතරක් මදි. සමහර වෙලාවල් දෙන කලකිරීම ඇති වෙච්ච වෙලාවල් ජීවිතේ තද්ද බල කලකිරීම ඇති වෙච්ච වෙලාවල් කියන හැබැයි මොකද උනේ? දවසෙන් දෙකෙන් තුනෙන් හතරෙන් ඒවා වෙනස් වෙලා නැවත නේද? නැවත නිකම් පිස්සු හැදිලා වගේ කාලයක් හිටියා. නේද? එතකොට ඇති වෙන කලකිරීම මොකද කරන්න ඕන? මතක තියාගෙන පවත් ගන්න ඕන. ඒ හිස් බව දැන් ඒ ඔය කලකිරීම ඇතිවීමත් එක්ක අපිට ඇති වෙනවා පින්නන්නේ ලොකු සහනයක්. හරිද? ඒ ලොකු සහනයක් ඇති වෙන්නේ ඇයි ලොකු සහනයක් කියන්නේ ලොකු සුවයක් ඇති වෙනවා මානසික සුවයක් ඇති වෙනවා ඇයි ඒ ගොඩක් දේවල් අතහැරිලා හින්දා මම එහා පැත්ත අල්ලන් හිටිය බොහොම තදින් එහා පැත්තේ කියන්නේ කවුරු හරි වෙන වෙන දේවල් අල්ලන් හිටිය දේවල් ඒ ඒවා යාලටවත් අයිති නෑ ඒවා වෙනස් වුණා නම් මට යම් පීඩනයක් තිබ්බා නම් ඒ පීඩනය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා එහෙම නැති වෙලා යමින් අපේ අපේ තියෙන උපාදාන අඩු වෙනකොට අපිට තවදුරටත් මේකට කිට්ටු වෙන්න පුළුවන්කම තියෙනවා අන්තිමට හැම සිතුවිල්ලකම තියෙන Tamanට අයිති නැතුව හටගන්න හැටිත් වෙනස් වෙන හැටිත් හැම වෙලෙම Tamanට අත්දැක ගන්න මට්ටමටම සිත ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අන්න එහෙම එන්ඩෙන්ඩ එන්ඩෙන්ඩ එන්ඩෙන්ඩ මේ කලකිරීම බහුල කරගන්න ඕනේ. ඒ කලකිරීම බහුල කරගත්තාම මේ මූණෙල්ලන් ඉන්න කලකිරීම නෙවෙයි ඒක. හරිද? සංස්කාරයට අත තියන්නේ නැහැ. ඒ කලකිරීම ඇති වුනහම යම් කෙනෙකුට සංස්කාරයට අත තියන්න එයාගේ හිත කැමති නෑ ඒක එක්තරා අර අපි බංගානුපස්සනාවේදී කිව්වා වගේ බයක්. හරියට කොයි වගේ දෙයක්ද? ඕකට හරි ලස්සන උදාහරණයක් බුදුහාමුදුරේ දේශනා කළා තියෙනවා. අපි ඔකට කලින් ගොඩ වතාව මතක් කරලා තියෙනවා. හරියට අර කුෂ්ඨ රෝගය වගේ. මොකද්ද කුෂ්ඨ රෝගය වගේ කියන්නේ? දැන් කුෂ්ඨ රෝගියෙකුට ගිනි පැලයක් ගිනි මැලයක් ළඟට ගියාම දුකයිද සැපයිද? එහෙනම් සැප හැදෙනවා. කුෂ්ඨ රෝගයට සැප හැදෙනවා ගිනි මැලයක් ළඟට ගියාම. හරිද? දැන් කුෂ්ඨ රෝගයක් හැදිලා හිටිය කෙනෙකුට කුෂ්ඨ රෝගේ හොඳ වෙලා. හොඳ වෙලා ඉන්නකොට දැන් මෙයා ගිනි මැලයක් ළඟට යනවා. ගිහා මොකද වෙන්නේ? එයාට සැපද? නැහැ. එක දවසක් හැන්දෑවක යනකොට පාරේ මෙන්න කුෂ්ඨ රෝගයක් තියෙන මිනිහෙක් ඉන්නවා ගිනි මැලය ළඟට එලා. දැන් අරයට දෙන අපච්චි අරයට නම් හරි සනීපයි දැන් අර විදිහට ඉන්නකොට. නේද? කුෂ්ඨ රෝගියාට සනීපයිනේ දැන් අර විදිහට ගිනි මැලය ළඟ ඉද්දි. මම උතෙන් ගියොත් මට හරි අමාරුයි. අනේ මට ඉක්මනට කුෂ්ඨ රෝගය හැදේවා. ඇයිද ඒතර ගිනි මෑන ළඟට ගියාම සපයි? දැන් දුකයි? එහෙම හිතෙනවද? නෑ හිතෙන්නේ නෑ. ඒ වගේ මේක මේ ලෝකයේ තියෙන සැප කියන ඒවා දැනෙන්නේ කුෂ්ඨ රෝගියාට ගිනි මැලයෙන් ලැබෙන සැපේ වගේ. මේකට අත තිබ්බොත් ඊට වැඩිය ලොකු දුකක් දෙන්නේ. ගිනි මැලේ ළඟ ඉන්නකොට අන්තම් සැපයක් තියෙනවා. නැත්නම් කසනකොට යන්තම් සැපයක් තියෙනවා. හැබැයි එන්නෙන් එන්නෙන් කසන්න කසන්න කසන්න කසන්න රෝගේ වැඩි වෙනවා. එහෙනම් මේක මෙන්න මේ தත්ත්වයේ තියෙන එකක් කියලා සංස්කාරය කෙරෙහි ඇති වෙන කලකිරීම අර කුෂ්ඨ රෝගය කෙරෙහි කුෂ්ඨය හොඳ වෙච්ච කෙනාට කුෂ්ඨ රෝගය ගැන තියෙන කලකිරීම වගේ මේ හිත ආයේ පැතර පෙළෙන්නේ පෙළෙන්නේ නැහැ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කෙරෙහි කලකිරුණා නම් විසඳුමක් නැහැනේ. අම්මා ගැන කලකිරුණා නම් වෙනත් අම්මා කෙනෙක් ඒ සෙනෙහසට කිට්ටු වෙන්න පුළුවන්. දරුවා ගැන කලකිරුණා නම් මොකද මේ දරුවා ගැන කලකිරුණ වෙන දරුවෝ ඉන්නවා නේද? ඒකට ලං වෙන්න පුළුවන්. ඒ වගේ අපි මේ නොයෙකුත් රටේ තියෙන වස්තුන් වලට කලකිරුණා නම් ඒ වගේ වස්තුන් ලබාගෙන ඒක කරන්න පුළුවන්. වේදනාව නැත්තම් සංස්කාරයේ කෙරේ කලකිරුණා විකල්පයක් තිබේද? සංස්කාරයේ ඇත తත්ත්වය දැකලා කලකිරුණොත් විකල්පයක් තියනවද? නැහැ. නේද? එහෙනම් කලකිරිය යුත්තේ මොකක් ගැනද? සංස්කාරය ගැනයි. නේද? එහෙනම් සංස්කාරය ඉස්මතු කරලා ගන්න ඕනේ. තමන්ගේ චිත්තසංතානයේ උපදින සිතුවිලි පිළිබඳ අවධානය යොමු කරලා ඒක ඉස්මතු කරලා ගන්න ඕනේ. අරගෙන ඒකේ තියෙන අනිත්‍ය දුක්ඛ ලක්ෂණ අනාත්ම ලක්ෂණ මෙනෙහි කරලා කොහොම හරි මේ පිළිබඳව කලකිරීම සකස් කරගන්න ඕනේ. එහෙම ඇති කරගත්තේ නැත්නම් අපිට කවදාකවත් මේ සංස්කාරේ අත මිදෙන්න නම් පුළුවන්කමක් ලැබෙන්නේම නැහැ. ඒකයි කිව්වේ අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා කියලා සඳහන් කරේ. අන්න ඒක. අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා කියලා සඳහන් කරේ. අන්න ඒ කලකිරීමමයි එයාට විසුද්ධියට මාර්ගය වෙන්නේ කියලා. එහෙනම් ඔය විදිහට අද අපි කොහොම හරි කරලා මේ සිතුවිලි වල තියෙන අනිත්‍ය ස්වභාවය නැවත නැවත නැවත නැවත මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා අපේ හිතේ ඉතාමත්ම ප්‍රබල කලකිරීමක් ඇති කරගන්න ඕනේ. අන්න ඒ කලකිරිච්ච ස්වභාවය තියනවා නම් කෙනෙකුට මෙන්න මෙහෙම අදහස් ඇති වෙනවා. ඈත තියෙන ගිනි මැලයක් දකින ලොකු ගිනි ගොඩක් දකින ඈත තියෙන. ලැබුගින්නක් කියලා හිතන්නකො ඈතෙන් ඈතින් ගිනිගොඩක් දකිනවා. දැන් මෙහි ඉන්න කෙනා ඉක්මනට ඒ ගිනිගොඩ පැත්තට දුවනවද? නැහැ. නේද? අන්න ඒ වගේ ඈත තියෙන ගිනිගොඩක් දැකහම බයක් ඇති වෙන්නේ. අම්මෝ මේ පැත්තට නම් යන්න හොඳ නැහැ කියලා බයක් ඇති වෙනවා. අන්න ඒ වගේ අදහසකට එන්න පුළුවන් මේ කලකිරීම ඇති වෙච්ච කෙනා සංස්කාරය කෙරෙහි බයයි. ඊට පස්සේ දරුවොත් එක්ක ඉන්නවා, ගෙදර ඉන්නවා, ඔක්කොමත් එක්ක ඉන්නවා නෑ නෑ. මෙතන සංස්කාරයක් කියන සිහිය තියෙනවා. හරි? මෙතන මේ තියෙන සංස්කාර පොදියක් එහෙනම් මේ වාගේ ඇලිලා හරියන්නේ නෑ කියලා ඇලෙන්න හිතට ඉඩ දෙන්නේ නෑ. ඔක්කොමලත් එක්ක ආශ්‍රය කරගෙන ආශ්‍රය කරගෙන කතා බහ කරගෙන ඉන්නවා. හැබැයි හිත ඇතුලේ මාත්‍රිය ඇලීමක් ඇති වෙන්නේ නැති තත්ත්වයට හිතපත් කරගෙන ඉවරයි. එහෙම තත්ත්වයකට හිතපත් කරගත්තේ නැත්නම් කවදාකවත් පුළුවන් වෙයිද ඔය කියන தත්ත්වෙට නැත්නම් නිවන් දකින්න පුළුවන් වේද? ඒ සංස්කාරයේ කලකිරෙන්නේ නැතුව කවදාකවත් නිවන් දැකීම සිද්ධ වෙන්නේ නැහැ. ඇලීම අයින් වෙන්න ඕනේ. ඒත් එක්කම සතුටු වීම අයින් වෙන්න ඕනේ. ඇලීම අයින් වෙන්න ඕනේ. ග්‍රහණය වීම අයින් වෙන්න ඕනේ. අලුතෙන් දේවල් වලට සතුටු වෙන්නේ, ඇලෙන්නේ, ග්‍රහණය වෙන්නේ නැහැ වගේම පරණ තිබ්බ දේවල් වලට සතුටු වෙන්නේ නැති, ඇලෙන්නේ නැති, ග්‍රහණය වීම වෙන්නේ නැති තත්ත්වයකටපත් වෙනවා. ටික ටික ටික ටික ටික ටික මොකද වෙන්නේ? උපාදාන වෙලා තියෙන දේවල් නැති වෙලා යනවා. හරිද? එතකොට එතකොට අපිට අවශ්‍ය කරන කඩේකට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා හැම පැත්තකින්ම සංස්කාරය පිරික්සලා පිරික්සලා පිරික්සලා බලන්න ඕනේ. තමන්ගේ ජීවිතයට මේක එකතු කරගෙන. ජීවිතයට මේක එකතු කරගන්නවා කියන්නේ ඒකයි ජීවිතයේ අතීත සිද්ධීන් අරගෙන ඒ සිද්ධීන් විශ්ලේෂණය කරලා ඒ සිද්ධීන් ගැන හොඳට බලලා ඒවට හේතුනේ මොනවද කියලා බලලා ඒවා නැති නැති කරන්න මොනවද කරන්න ඕන කියලා හරියට බලලා ඒ එහෙම බලනකොට අපිට හොඳට මේ මේ ජීවිතේ මේ වෙලා තියෙන හදිය හොඳට තේරෙනවා සතර වෙලා තියෙන හදියත් තේරෙනවා ඒකෙන් ගැලවෙන්නත් මොකද්ද කරන්න ඕනේ කියලා හොඳින් තේරෙනවා මොකද ධර්මය ගැන අවබෝධයක් තියෙනවා නම් එතකොට අපිට පුළුවන් කොයි වෙලාවක හරි අවශ්‍ය කරන කඩේකට ළඟා වුණා කියලා සතුට වෙන්න පුළුවන්කමක් තියෙනවා ඒ විතරක් නෙවෙයි තමන්ගේ අනුන්ගේ කියන දෙක මෙනෙහි කරාට පස්සේ ඒ විදිහට වෙනවම යම් ප්‍රමාණයකට හෝ දැන් ඇති වෙන සිතිවිලි මොකක්ද දන්නවද? එහා පැත්ත මෙහා පැත්ත සමානාත්මතාවයෙන් මම උසස්ය අනිත් අය පහත්ය කියලා අදහස් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒ විතරක් නෙවෙයි අපි පටිච්චසමුපාද ධර්මය අරගෙන මේ සංස්කාරයත් එක්ක සම්බන්ධ කරලා මෙනෙහි කරන්න ඕනේ. එතකොට ඒ ගැන අපි වෙනම කතා කරමු පස්සේ පරිසම්පාදේ අරගෙන මේවට සම්බන්ධ කරගෙන මෙනෙහි කරපුවාම අන්න මේ සංස්කාරය ඇති වෙන්න හේතු වෙන හේතු ටික නැවත නැවත නැවත නැවත නැවත නැවත එයාට මතක් වෙන්න පටන් ගන්නවා අන්න හේතු හේතුත් එක්ක තේරෙන්න පටන් ගන්නවා මෙන්න මේ හේතු හින්දා තමයි මේ සංස්කාරය මේ හේතු හින්දා තමයි මේක මේක නැති කරන්න නම් මේක වෙන්න ඕනේ කියලා අන්න එහෙම තේරෙන්න පටන් ගන්නවා හරිද එතකොට ඒ தත්ත්වයටපත් වුණා කියන්නේ බොහෝම ඉහළ තත්ත්වයකට පත් වුණා කියන එකයි හැම වෙලෙම හේතුව දැනෙන දැනෙනවා නම් තමන්ගේ සිතුවිල්ලේ තියෙන තමන්ට උපදින සිතුවිල්ලේ තියෙන වැරද්දට හේතුව තමන්ගේ තුලින් දකිනවා නම් අන්න ඒ කෙනාට විශාල වශයෙන් තමන්ව නිවැරදි කරගන්න පුළුවන්කම තියෙනවා. මේකින්ද අපි හැමෝම බෞද්ධ විදිහට මේ බෞද්ධ ධර්මයේ තුල තියෙන මේ හරපද්ධතිය මේක सिद्ध කරන විදිහ අපි හොඳින් ග්‍රහණය කරගෙන ඒ ග්‍රහණය කරගත්ත දේ තේරුම් අරගන්න ඕන. අන්නේ ක්‍රමවේද තමයි දැන් ওই විදිහට මෙනෙහි කරොත් ඔය කියන தත්ත්වෙටපත් වෙනවමද නැද්ද? නේද? ওই විදිහට මෙනෙහි කරොත් ඔය කියන தත්ත්වෙටපත් වෙනවමයි. ඒකයි කියන්නේ අර දැනගෙන කරන්න දැනගෙන යමක් කරන්න ඕනේ කියලා. එතකොට අද දවසේ අපි පැවරුමක් විදිහට මෙන්න මේ කතා කරපු ආදරේ වගේ දේවල්, ඊර්ෂ්‍යාව වගේ දේවල්, ක්‍රෝධය වගේ දේවල් නැත්නම් කෙටින් කියනවා චිත්ත සංස්කාරයන් වල සැබෑ తත්වය මෙනෙහි කරලා කලකිරීම ඇති කරගන්න ඕනේ. අන්න ඒ කලකිරීම ඇති කරගත්තාම තමයි ඒ ඒ ඇති කරගත් කලකිරීම පවත් ගත්තාම තමයි නිවන් දකින්න අවශ්‍ය කරන පසුබිම සකස් වෙලා එන්නේ Tamange වටේ. ඉතින් අපි බොහෝම පුණ්‍ය අනුමෝදනා කරනවා අද දවසේ මේ ධර්මය තමගේ නිවසට අරගෙන එන්න අපිත් එක්ක සහසම්බන්ධ වෙලා මේ මැදිරිය ඉඳන් කටයුතු කරපු පින්වන්ත පිරිසට ඒ අය වෙනුවෙන් සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවන ලැබේවා. මේ පරිලෝකියත් අන්න මේ පින් අනුමෝදන් වේවා හැම දිනාටම. තුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.